ලෝකේ ජීවත් වෙන හැම කෙනාම වගේ සාමාන්‍යයෙන් ගොදුරු වෙන චිත්ත ස්වභාවයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඔබත් මේ චිත්ත ස්වභාවයට ගොදුරු වෙලා ඇති. බලන්න ඔබට තියනවාද කියලා හැඟීමක් ඔබ ඇසුරු කරන හැම කෙනාම, ඔබ දන්න කියන හැම කෙනාම, ලෝකේ හැම කෙනාම ඔබට කැමති වෙන්න ඕනේ. ඔබව පිළිගන්න ඕනේ. ඔබව අගය කරන්න ඕනේ කියලා චේතනාවක් තියෙනවා. ඇත්තට මෙහෙම වෙන්නේ නැහැ. හැම කෙනාම ඔබට කැමති වෙන්නේ නැහැ. හැම කෙනාම ඔබව පිළිගන්නෙත් නැහැ. හැම කෙනාම ඔබව අගය කරන්නෙත් නැහැ. ඉතින් ගොඩක් අය ඔබට අකමැති වෙන එක තමයි කරන්නේ. ඔබව විවේචනය කරනවා. ඒක තමයි ඇත්තටම ලෝකේ ස්වභාවය. හැබැයි අපි අර තියාගෙන ඉන්න චේතනාව නිසා අපි මේ ස්වභාවය අස්වාභාවික දෙයක් විදිහට තමයි දකින්නේ. මිනිස්සු අපිට අකමැති වෙන එක අපිව පිළිගන්නේ නැති එක, අපිව අගය කරන්නේ නැති එක අස්වාභාවික දෙයක් කියලා අපි හිතනවා. නමුත් ඇත්තට ඒක තමයි ලෝකේ සැබෑ ස්වභාවය. මොකද ඔබට බෑ හැම කෙනෙක්වම සතුටු කරන්න. ඒක තමයි සත්‍ය. හැබැයි අපි මේ වෙලාවේදී කරන්න ඕනේ අපි අපේ හැසිරීම ගැනයි අපි අවධානය දෙන්න ඕනේ. අනිත් අය අපිට කැමති උනේ නැති වුණා කියලා අපිව පිළිගත්තේ නැහැ කියලා අපිව අගය කළේ නැහැ කියලා ඒ බාහිර අයගේ ස්වરૂපය ගැන අවධානය දෙනවට වැඩිය අපි කරන්න ඕනේ අපේ හැසිරීම ගැන අවධානය දීමයි. ඒ වගේම මෙතනදී හොඳ කාරණාවක් ඉස්මතු වෙනවා කවුරුන් හෝ ඔබව විවේචනය කරනවා නම් ඔබට කැමති නැත්නම් ඔබව අගය කරන්නේ නැත්නම් පොඩ්ඩක් එක පියවරක් පිටිපස්සට තියලා බලන්න ඇත්තටම මං තුල මේ වගේ දෙයක් තියනවා වෙන්න බැරිද ඒගොල්ලෝ විවේචනය කරන, ඒගොල්ලෝ අකමැති වෙන කාරණාවක්, ඒගොල්ලෝ මාව පිළිගන්නේ නැති, අගය කරන්නේ නැති කාරණාවක් මල් ළඟ තියනවා වෙන්න බැරිද? එහෙම කියලා පොඩ්ඩක් පියවරක් පිටිපස්සට තියලා තමන් ගැන අවධානය දෙන්න. තමන් ගැන පොඩි විපරමක් කරලා බලන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් තමන්ට තමන්ගේ වැරදි පේනවා අඩුයි. අපිට තව කෙනෙක් තව පිරිසක් ඇසුරු කරනකොට තමයි අපේ වැරදි මොනවද කියලා පේන්නේ. මොකද සාමාන්‍යයෙන් මගේ කණ්ණාඩිය වෙන්නේ මගේ බාහිර පිරිස. ඒගොල්ලන්ගේ කණ්ණාඩිය වෙන්නේ මාව. මොකද මගේ ಗುಣදොස්, මගේ වැරදි අඩුපාඩු බාහිරටයි පේන්නේ. ඒගොල්ලන්ගේ හැසිරීමෙන්, ඒගොල්ලන්ගේ ප්‍රතිචාරයෙන් තමයි මට මගේ අඩුපාඩු දකින්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක් කරගන්න ඇත්තටම මෙහෙම දෙයක් තියෙන බැරිද කියලා තමන් ගැන පොඩි විපරමක් කරලා බලන්න. ඉතින් මේ කොහොම වුණත් ඔබ මේ මහ පොළොව මත ජීවත් වෙන වඩාත්ම අවංක කෙනා වුණත්, වඩාත්ම හොඳම කෙනා වුණත්, ඊටාම ගුණගරුක කෙනා වුණත්, හොඳම ආචාරශීලී කෙනා වුණත්, කොයි තරම් හොඳ කෙනෙක් වුණත් ලෝක ස්වභාවය තමයි මිනිස්සු ඔබට අකමැති වෙන්න කාරණාවක් හොයනවාමයි. මේකට හොඳම උදාහරණය තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ මනසින් කයින් වචනයෙන් උන්වහන්සේ තරම් පාරිශුද්ධ උත්තමයෙක් මේ තුන් ලෝකේ නැහැ. හැබැයි මිනිස් උන්වහන්සේත් විවේචනය කළාද නැද්ද? උන්වහන්සේගෙත් වැරදි හෙව්වා. උන්වහන්සේට චෝදනා කළා. හැම කෙනාම උන්වහන්සේට කැමති උනේ නැහැ. හැම කෙනාම උන්වහන්සේ පිළිගත්තේ නැහැ, අගය කළේ නැහැ. ඉතින් මේ ස්වභාවය තමයි අපිටත්. ඉතින් මේ වගේ ස්වභාවයකට ඔබ මුණ දෙනවා නම් කරන්න තියෙන එකම දෙයයි ඒ తত্ত্বය බාර ගන්න. මොකක්ද? මිනිස්සු ඔබව විවේචනය කරන එක බාර ගන්න. මිනිස්සු ඔබව පිළිගන්නේ නැති එක, ඔබට අකමැති එක, ඔබව අගය කරන්නේ නැති එක බාර ගන්න. මොකද මෙතන තියෙන ප්‍රායෝගික ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඒ මිනිසුන්ට නිදහස දෙන්න, ඒ මිනිසුන්ට ඉඩ දෙන්න ඔබට අකමැති වෙන්න. ඔබව විවේචනය කරන්න එයාලට ඉඩ දීලා තියන්න. ඔබට නිନ୍ଦා අපහාස කරන්න, ඔබට අභූත චෝදනා කරන්න, ඔබව රවටන්න, ඔබ විවේචනය කරන්න, ඔබට බනින්න ඉඩ දීලා තියන්න. අතහරින්න. ඒගොල්ලන්ට ඒ නිදහස දෙන්න. මොකද මේ ලෝකේ සෑම කෙනෙකුටම එක සමාන අයිතියක් තියෙනවා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉදිරිපත් කරන්න. සමහර විට ඒවා අභූත හේතු සහිතව සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්. පදනම් විරහිත ඒවා වෙන්න පුළුවන්. සාධාරණ හේතු නැති වෙන්න පුළුවන්. ඒ වුණා වුණත් සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න. ඉතින් ඔබ ඒ අයට අවසර දීලා තිබුණොත් විවේචනයට ඔබට අකමැති වෙන්න ඔබට නිନ୍ଦා අපහාස කරන්න ඒගොල්ලන්ට අවසර දීලා තිබුණොත් ඔබේ මනසට ලොකු සහනයක් එනවා. මොකද ඔබේ අවසරය තිබුණත් නැතත් ඒගොල්ලෝ විවේචනය කරනවාමයි. ඒගොල්ලෝ නිନ୍ଦා අපහාස කරනවාමයි. ඒගොල්ලෝ ඔබට අභූත චෝදනා කරනවාමයි. ඉතින් අවසරය දීලා තිබුණාම හරි ලේසි. ඔබේ මනසටයි ලේසිය වෙන්නේ. ඇත්තටම මෙතනදි සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණයයි. ඔබේ මනසේ තියෙනවා පළපදියම් වෙලා සිතුවිල්ලක් ඔබට පේන්නේ නැහැ. මිනිස්සු අනිත් අය මම ගැන මෙන්න මේ විදිහට හිතන්න ඕනේ. මම ගැන මෙන්න මේ විදිහට කතා කරන්න ඕනි කියලා ඒ අනිත් අය ඔබ ගැන හිතන පතන විදිය අනිත් අය ඔබ ගැන කතා බහ කරන විදිය පාලනය කිරීමේ චේතනාවක් ඔබ හිතේ තියෙනවා. අන්න ඒ කැමැත්ත ඔබෙන් අතහැරෙනවා මිනිසුන්ට මේ නිදහස දීලා තිබුණාම. ඇත්තරම ඔබ පීඩා විඳින්නේ මිනිස්සු ඔබට නිඳා අපහාස කරන නිසාවත්, මිනිස්සු ඔබට අකමැති වෙන නිසාවත්, ඔබට අභූත චෝදනා කරන නිසාවත්, ඔබට රවටන නිසාවත් නෙමෙයි. ඔබේ හිතේ තියෙන අන්නර සිතුවිල්ල ඔබට අනිත් අයව පාලනය කිරීමේ සිතුවිල්ලක් තියෙනවා. හැඟීමක් තියෙනවා මිනිසුන් මං ගැන මෙන්න මේ විදිහටයි ආකල්පය දැක්විය යුත්තේ මිනිසු මට අභූත චෝදනා නොකළ යුතුයි මිනිසු මට නිന്ദාපාස නොකළ යුතුයි හැම කෙනාම මට කැමති විය යුතුයි කියලා චේතනාවක් තියෙනවා ඉතින් ඔබට මිනිසුන්ව ඒ අනුව පාලනය කරන්න උවමනාවක් තියෙනවා අන්න ඒ සිතුවිල්ල අතහැරෙනවා අතහැරුණු ගමන් ඔබේ මනසට සහන එනවා ඇත්තම කතාව තමයි ඔබට මිනිසුන්ව මේ විදිහට පාලනය කරන්න බෑ ඒක තමයි පරම සත්‍යය. ඉතින් මේක ඔබේ මනසට ඒත්තු ගැන්වෙනවා මේ ඒ අයට මේ දේ කරන්න ඉඩ හැරියාම. ඉඩ හරිනවා කියන්නේ ඒගොල්ලෝ විවේචනය කරන එක බාර ගන්නවා කියන්නේ ඔබේ මනසේ අර තියෙන පාලනය කිරීමේ මානසිකත්වය අතහැරෙනවා. ඉතින් තවත් පැත්තක් තියෙනවා. ඉතින් කවුරු හරි ඇත්තටම ඔබේ ස්වභාවයට කැමති නැත්නම් ඔබව බාර ගන්න කැමති නැත්නම් ඉතින් ඔබට අවශ්‍ය නම් එයාලාව කැමති කරව ගන්න ඕනි නම් අනිත් මිනිසුන්ව අනිත් මිනිසුන්ගේ හිතේ ඔබ ගැන කැමැත්තක් ඇති කරන්න ඕනි නම් ඒ අයට ඕනි විදිහට ඔබේ ජීවිතේ යම් යම් දේවල් වෙනස් කරගන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙනස් කරගත්තා වුණත් ඒකේ කෙලවරක් වෙන්නේ නැහැ. මොකද ඔබ මොන විදිහට වෙනස් වුණත් ඒ අය නැවත වරදක් හොයන්න උත්සාහ කරනවා. වැරදක් හොයාගෙන විවේචනය කරනවමයි. මොකද ලෝකය කියන්නේ විවේචනයට කැමති තැනක්. ඔබ කොහොම වෙනස් වුණත් මොනවා කළත් එයාලා ඔබව විවේචනය කරනවා. ඔබට අභූත චෝදනා කරනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් එයාලට ඉඩ දීලා අතහැරලා තිබුණාම කැමති දෙයක් එයාට මං ගැන ඉදිරිපත් කරන්න කියලා ඔබට හරි ලේසි ඔබේ ඉදිරි ගමන යන්න. මොකද එයාලා කියන හැමදේම ඔබ බාරගත යුතු නෑ. ඒ වගේම ඔබ ප්‍රතික්ෂේප කළ යුතුත් නෑ. එතකොට ඒක හුදු සිදුවීමක් විතරක් වෙනවා. අතහැරලා තිබුණාම. ඒ අයට ඒ අයගේ කැමැත්තට ඉඩ දුන්නාම එයාලගේ නිදහසට ඔබ ගරු කළත් වෙනවා. හැබැයි ඒක එයාලා දන්නේ නෑ. මොකද ඔබ එයාලව පාලනය කරන්න යන්නේ නැහනේ. එයාලා කැමති විදිහකට ජීවත් වෙන්න ඔබ අතහැරියාම එයාලගේ නිදහසට ඔබ ගරු ගරු කිරීමක් එතනදි සිද්ධ වෙන්නේ. ඔබේ මනස මේ මේ සිද්ධිය හරහා විශාල නිදහසකටපත් වෙනවා. නිදහස් වෙනවා ඔබේ මනස. ඒ ඒ නිදහස් වෙන්නේ අනිත් අය ඔබ ගැන මෙන්න මේ විදිහට හිතන්න ඕනේ කියන සිතුවිල්ලෙන් ඔබ නිදහස් වෙනවා. ඒ වගේම අනිත් අයගේ හිත දිනා ගන්න ඔබ වෙනස් වෙන්න දඟලන සිතුවිල්ලනොත් ඔබ නිදහස් වෙනවා. ගොඩාක් අය මෙන්න මේ සිතුවිලි වලට මේ දේවල් ගොදුරු වෙලා ඉන නිසා තමයි අධික මානසික ආතතිය අසහනට ලක් වෙන්නේ. අනිත් අය මේ විදිහට මං ගැන හිතිය යුතුයි කියලාත් ඉන්නවා. අනිත් අය සතුටු කරන්න ඔබ වෙනස් වෙන්න ඕනි මෙන්න මෙහෙම මෙන්න මෙහෙම කියලාත් ගොදුරු වෙලා ඉන්න සිතුවිල්ලකට. මේ දෙකෙන්ම ඔබට නිදහස හම්බ වෙනවා. මේ අතහැරීම සිදු කළොත්. එතකොට ඔබ ඔබම වෙනවා. ඔබ ඔබේ සැබෑ ස්වභාවයටපත් වෙනවා. ඔබ රංගපාන කෙනෙක් නෙමෙයි. ඔබ ආරෝපිත චරිතයක් නෙමෙයි එතකොට. ඔබ ස්වභාවික වෙනවා. එතනදී මමත්වය කියන බරපතල කෙලෙසියත් කැඩිලා අයින් වෙනවා. ඉතින් ඇත්තටම මෙතනදී තේරුම් ගන්න තව දෙයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔබට අකමැතියි කියන එකේ තව පැත්තක් තියෙනවා. අකමැතියි කියලා කියන්නේ පිට කෙනෙක් ඔබට අකමැතියි කියලා කියන්නේ ඇත්තටම ඒගොල්ලෝ ඒගොල්ලන්ට වෛර කරනවා. ඒගොල්ලෝ තව කාට හරි අකමැතියි කියන්නේ ඒගොල්ලන්ට කවදාවත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ චරිතය කැමැත්තෙන් බාර ගන්න බෑ. ඉතින් ඒ සිතුවිල්ලෙන් එයාලා තමයි පීඩාව විඳින්නේ. ඔබ නෙමෙයි. මොකද ඔබ මේක අතහැරලා. ඒගොල්ලෝ ඒ සිතුවිල්ලෙන් ඔබට අකමැති කියන සිතුවිල්ලෙනුත් ඒගොල්ලෝ පීඩා විඳිනවා. ඔබ විවේචනය කරන සිතුවිල්ලෙනුත් ඒගොල්ලෝ පීඩා විඳිනවා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ Tamanටත් කැමති නැති අය. Tamanටත් වෛර කරන අය. ඒ නිසාත් ඒගොල්ලෝ විඳවනවා. හැබැයි ඔබට සාමකාමී මනසක් උරුම වෙනවා. මෙයාට හැරියොත්. ඔබට සාමය මුණ ගැහෙනවා. ඔබට සැනසීම කියන එක මුණ ගැහෙනවා. ඉතින් ඒ අය මොනවා කිව්වත් කැමති දෙයක් ඔය කියන්න ඉඩ දෙන්න ඒක එයාලා තමයි බලපාන්නේ. ඒක ඔබට කිසි ලෙසකින්වත් බලපාන්නේ නැහැ. හැබැයි ඔබ ඔබේ ජීවිතය ඉස්සරහට අරගෙන යා යුතුයි. ඔබ ඔබට අවශ්‍ය දේ ඔබ කළ යුතුයි. මොකද ඒගොල්ල මේ කියන தত্ত্বයේ මානසික தত্ত্বය ඔබ ඇති කරගත්තොත් ඒගොල්ලෝ ඒ කියන කිසිම දෙයකින් ඔබේ මනස කරදරයටපත් වෙන්නේ නැහැ. ඇත්තරම වඩා වැදගත් වෙන්නේ බාහිර ලෝකයා ඔබට කැමතිද නැද්ද කියන එක නෙමෙයි. ඔබ ඔබට කැමතිද නැද්ද කියන එකයි වඩා වැදගත් වෙන්නේ. ඔබ හදවතින්ම ඔබව බාර ගන්නවද නැද්ද කියන එකයි වඩා වැදගත් වෙන්නේ. ඔබ ඔබව අගය කරනවද නැද්ද කියන එකයි වඩා වැදගත් වෙන්නේ. ඔබ ඔබව විවේචනය කරනවද නැද්ද කියන එකයි වඩා වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඔබට ඔබව හදවතින් බාර ගන්න පුළුවන්ද කියන එකයි වඩා වැදගත්. මොකද මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්නේ ඔබ ඔබත් එක්ක. ලෝකයා ඔබට කැමතිද අකමැතිද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණේ ඔබට වැටහුණා නම් ලෝකයා ඔබ ගැන හිතන එක ගැන වද වෙන ගතිය ඔබෙන් අයින් වෙනවා. ලෝකයා මං ගැන මොනවද කියන්නේ? ඒගොල්ලෝ මට කැමතිද අකමැතිද? ඇයි මාව විවේචනය කරන්න කියලා මේ ලෝකයා ඔබ ගැන දක්වන අදහස් ගැන ඔබේ හිත වද වෙන ගතියෙන් ඔබ නිදහස් වෙනවා. මේ යථාර්ථය ඔබට තේරුණොත්. ආන් එදාට ඔබේ ජීවිතය ඔබ හිතනවාට වඩා සැහැල්ලු වෙන්න පටන් ගනීවි. සුන්දර වෙන්න පටන් ගනීවි. ඔබට විශාල නිදහසක් දැනේවි. ඔබේ ජීවිතයේ සැහැල්ලුවෙන් අරන් යන්න පුළුවන් නිදහස ඔබට දැනේවි. මේ தત્ත්වය නැති අය හිර කූඩුවක ඉන්නා වගේ තමයි ජීවිතය අරන් යන්නේ. බයෙන් ජීවිතේ ජීවත් කරවන්නේ. ඒත් මේ தত্ত্বය ආවට පස්සේ ඔබට ඉතාම නිදහසේ ඔබේ ජීවිතය ජීවත් කරවන්න පුළුවන් පහසු වෙනවා. ඔබ කැමති දෙයක් ඔබට කරන්න පුළුවන් හැකියාව වෙනවා. එතකොට ඔබේ හැකියාවන්, ඔබේ දක්ෂතාවයන්, ඔබේ ගුණ ලෝකයේත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් නිදහස ඔබට එනවා. එහෙම නැත්නම් ඔබ බයෙන් ජීවත් වෙන්නේ, ආතතියෙන් ජීවත් වෙන්නේ. ඇත්තටම අනිත් අය ඔබව අගය කරන්නේ නැත්නම් ඒක ඒගොල්ලන්ගේ අවාසනාව. එයාලට ඒ ගැන දුක් වෙන්න ඉඩ හරින්න. ඒගොල්ලෝ කවදා හරි ඒ ගැන දුක් වේවි. ඒකට ඉඩ දීලා ඔබ එයින් නිදහස් වෙන්න. මේ කියන අතහැරීමේ කාරණය පුරුදු කරලා බලන්න. ඔබේ ජීවිතේට ඔබ හිතනවට වැඩිය ඊ타ම සාමකාමී නිදහසක් අත්වේවි. තෙරුවන් සරණයි.